මේ පින්වත් පිරිස ඉතාම ශ්‍රද්ධාවන්ත ගුණෙන් යුක්ත වෙලා ඒ උතුම්ම සම්මා සම්බුදු පියාණන් වහන්සේ තුන් ලෝකාග්‍රද උතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අද වැනි මේ උතුම් බොහෝ දිනයක ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරමින් කරන ලද්දා මේ හේතු වන්නා වූ මහා ධර්ම සංග්‍රාමය දසමාර බල පරාජයකට පත් කරමින් බුද්ධ ශා วก යන් විසා මහා සාන්තිය උදා කරමින් ඒ ශ්‍රේත වන්නා ධර්ම චක්‍රය පවත්වන ලද්දේද බරණස ඉදපතනාරාමේදී සිද්ධ කරන ලද්දා වූ ඒක ශ්‍රේත වන්නා මහා බුද්ධ දේශනාව සිහි කරගෙන අනන්ත ලෝකවාදී සත්‍යයන්ට සාන්තියක් උදා කරමින් ලොවට විදුවා වදාලා වූ අනුත්තර වූ මහා ධර්ම චක්‍රයේ යම් ආකාරයකින් සාන්තියෙන් ලොවට විද්‍යාමාන කරන ලද්දේද ඒ හේතුවන්නා ගුණය මුල් කරගෙන ඒ උතුම් වූ සම්බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත මහා සාන්තියෙන් යුක්තව ලෝකේට සාන්තියක් උදා වේවා කියනා වූ පරම සාන්තියෙන් යුක්ත වනතරෝ සත්‍යෙන්න සැලසිල්ල උදා කරපු ඒ උතුම් වූ ධර්ම මාර්ගයද මතු වී ඒවා අනන්ත ලෝක සත්‍යෙන්න සාන්තියට ගෙන දෙන්නා වූ දේවා මේ උතුම් පොණ්ඩඤ්ඤ පත්‍ය වප්ප මහානාම අසජී කියනා වූ ඒ පස්වර කවුසන් වහන්සේලාට යම් ආකාරයකින් ධර්මාභෝධයක් ලැබුණේද ඒ හේතවන්නා ධර්මාභෝධය ලැබෙන්නා වූ අවස්ථා මුල් කරගෙන එවන් සාන්තියේදීම දවසේදී මුතුන් ලෝකාග්‍ර සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුවින් දීදී වදාලා උතුම් ධර්ම චක්‍රයේ ධර්මානුකූලව ගෙතමින් අද මේ ස්ථානයේ පිට වේවා අනන්ත රෝග සත්‍යයේ සාන්තිය පිණිස උදා කරන්නා වූ සමාධි භාවනාවක් මතු කරමින් ඒ උතුම් වූ මාර්ගයේ මුල් කරගෙන අදේ සාන්තිය උදා වෙමින් ඒ අනුසාරයෙන් අද මේ ධර්ම මාර්ගයේ පෑදේවා කියනා වූ අධිෂ්ඨානයන් සබලයි. අද මේ ශ්‍රේෂ්ඨවන්නා වූ සම්මවත් මාර්ගයේ අනුගමනය කරමින් සමවත් මාර්ගයේ විද්‍යාමාන කරන්න බලාපොරොත්තු වන්නේ අනන්ත ගුණ ඇත්තා වූ අප ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ සාරා සංඛ කල්පලක්ෂයක් කියන අනන්ත අප්‍රමාණත් දීර්ඝ මහා කාලාන්තර අතීතයක පටන්ද දීතත් මහා අනාදීක පරන්ද පූර්ණේ කිනාවා වූ යද්ද ශේෂ ලෞතර බෝධිආශීර්වාද බලවන්ව මැද්දේ අනන්ත ගුණාදී පාරමිතා ගුණ ආශීර්වාද බලමය මැද්දේ සියලු මාන බල පරාජයටපත් කරලා තුන් ලෝකාග්‍ර ලෝතුරා සම්මා සම්බුද්ධත්වයටපත් වේ ලෝක විහිද්වාවදාලා වූ මහා ශාන්තිය මුල් කරගෙන අද ඒකාන්තයෙන් මේ සම්මවත් කර්මාලාවක් නැගීවා කියනා වූ අධිෂ්ඨාන සබලයි අද මේ සම්මවත් ගුණයට මේ පින්නතුන් ගැනීමට බලාපොරොත්තු වන්නේ ඒ මහා ශාන්ති ආශීර්වාදේ කාන්තින් අප කරායේ ජීවිත පුංසෑම සියලු නාම සාදුකාරයෙන් දෙන්නේ අමාමේනියනි බුදු මගේ නගා සොතිනේ සදහම් මුවාදිනේ මතු කෙලි පෙර සතෙත දොතිනේ ධම්ම තත් අදින්ගෙන ධම්මග තිසා ගුණගෙන දස දහසක් වටිනේ සියලු සක් වල එකම් පාවිනේ බුදු ගුණය රැඳිනා බුදු බව ලැබූ තනිනා ලොවට දම් දෙසනා ගුණෙන් සිහි කළේ කෙබඳු තනිනා කා අදද මගේ දම් මග අදගෙන දින්නේ කවුරුද දහම් මග කැඹුරට ගිනි දෙන්නේ දම් රස විඳින සතනිය අද පසවන්නේ යම් දකින්නට නුවණක් කොයි ගන්නේ අරකත් දාම සවුනේ නනේ නුවණගිනේ සත විත දිවන්නේ වන්නේ කොමද කිපාදු තැන බලු විට ලෝ සතුන් මදක සතුනු මින කවදද දහම් මගේ රිපිවන සතුනු දැනේ මෙම මා පොළෙවි පසේ සමේ සතේ කොහි යන්නේ මොනවද මේ සතුන් මනුරුවේ හොයේ මදිනුවේ මිනිසුන්නේ කාමය බඳින්නට ආසද මදිවන්නේ උඩතින් සක් වෙලක් වට කර පවතිනවා යටතින් අවිතියේ මාහිමි දැල් වෙනවා සමාධින් දුසිරිතයි තිරිසන් ගති වෙනවා බැලූ බැලූ සමතනී ලෝසත නිදීයනවා කවදාද ලෝසතුන් මෙමෙදම් මරගන්නේ සෑම සතේ විතේ කුමද සදහම දින්නේ හිතුවත් පෙර කාලේ අදමිය විතේ දන්නේ කාටද මගේ වැටෙන්නට දෙන්නේ ඇසේ කනේ නාසේ දිවේ කයේ යන්නේ මිබඳු තනී සස බැඳ සිටීමෙම සක්වල සියලු තනි ගලවනු හැකිද මෙම මර බැමි අතුර පෙනේ මරුගේ එම වල නැගී ගති ගිනිගත් හදවතින් සස මඩ කකා යති කාමය මඩක් බව කීවොත් මිනිසුන්නේ හිත පිවිසකර කළේ හැකි විද බලමින්නේ මේ මගේ ලොවට එක විට කොමද දින්නේ සස දුක් ගිනි තපි දාමද නොතා කන්නේ ලෝකිත ඉඟි මරා සතලෝ හොයන්නේ ලෝකෙම සැපතන කී විපරම් කරන්නේ ලෝකෙන් පිට සිට පුවයනේ දකින්නේ මේ දම් ගැඹුරුමයි මේ ලොවේ පිනින්නේ ලෝසත විතේ මේ කැපයයි කියනේ තනේ මහා දුක බව කිවොත් කවුරුද දැනේ පෙනී පෙනී තිබෙන සැපතට මේ දුකේ යන්නේ දාමක් කියන මොහු මිද දිතු අයේ කියන්නේ මෙවදන් කිවොත් සත දුක් විනි කරපින්නා වැදෙහි අපායට අවිසියේ ගිනි ගන්නා මේ වගේ ලොවට සදහම් කඳ කොයි සැනසුමට කොමද අරගන්නා මේ ගැන සිතා බුදු නුවණින් විමසන්නේ මේ දුටු බඹ රජෙක් එම තැන පැමිණෙන්නේ ඔහුගේ හිතට බුදු සිතිවිලි යමුවන්නේ සමිඳුනි දෙසුම් ඇයි අද මේ නවතන්නේ බුදු බව ලබාගෙන දැන් කොපමණද කලේ එකිනෙක සතිය ගෙව්වා අද කිමද පලේ ලෝතුරු කුදු උනේ ගුණ කඳ සිසිර කෙලේ සමිඳුනි දාම් විති අයලොව ඇතිීම කළ අපි බුදු වියේ ඔබ බුදු අනතුරු උන්නේ සතරම් පැණි ලබන සිතගෙනමයි දන්නේ ඇයි බුදු පියාණනි තව පසු කරවන්නේ සදාම් පිපාසයේ ඇති බඹවරු ඉන්නේ බුදුන කලක බුදු සුරජ දිසෙන දම් මිහිරට කන දිනේවා ඉම දම් රස ලබා අපි සැනසුමේ පතුරාදි පින්නේ හදවත් නිමිදමි හදවත් නිවෙන්ටයි මේ සිත පතුරන්නේ එතෙකුත් නොමැතිනම් සත ගන අඳුරෙන්නේ වැසීලා සිටින විට සදහම් නොමගන්නේ එනිසයි බඹුනි මේ සත් සති ගෙවන්නේ සත් ගුණ සතිය ඇති කරනට ලොව කැන්දා සත්සිත බලා එම සිත විත ගුණ බන්දා මෙත් පතුරුවා ඇත බබුනේ එම අන්දා මරු අද වසඟ බෑදෙන් එම ගුණෙහිඳා පසවිත පතල මහා තරුණා පැතිරෙව්වා මරු අත පෙනෙන තැන් තැම කවුළුම වැව්වා මෙත් හිත පැතිරි විට අද පිරිසිදු එම මෙත් සීලසින් වට කර සනසෙව්වා මාදම් දෙසන විට එම තන අඳුරු නැත එනමුත් රැකවරණ නැති හිත කුමද වෙතේ සිත් නොමැත යොමනට කිසිම අතේ මරුගෙන් වට වුනොත් මුල් දැන නොමැති වෙත කම් රස දිවා ඇති සතට එති එමෙතන පිරිසිදුයි ගත සිට සුවයේ දිති වාතේ පිට ආමනේ සුරේගත් සිසිලස දිනේවා සම සැසෙන සමවතට නිසි මඟ ලෙස වනවා එම මඟ තුලන් වැලි මද මත අමායනවා තිලි තිලි ආදෙත ගස් වැල් කොළ සෙලේ මැසි සහ මදුරු කල එම ආලකද නැත එමෙතන බුදු ගුණයේ මාසිත පැතිර ඇත සත් දින සත් වරක් පෙළු බුදු පිරිත ඇත එමෙතෙත් කිරණ මුළු දඹදිව පැතිර ඇත එම කල සියලු සත දුක් ගිනි නසලති බුදු දෙන්නා සිරි බලයෙන් සුවේ සදා දිති මේ මෙත් සිතිල මුළු අනයෙම ආබායති සමසුවේ විඳින හිත සමවත ලබා ඉති මොනිඳුගේ සෙත් සිසිල රැව් පිලි රැව් දිනේවා තිලොවට මහපියෙක් ලෙස නොවේ වැජේ දිනේවා අපමණ මෙත් සිතක් කලයට පැතිරෙනේ මුවවනයේ බුදු සිසිලෙන් ඉතිරිනේවා සංවර සිරි පතුලේ එකිනෙක උඩට පොළවට පාපුදුබ නැගී සංවර ගමන ඉසි පතනය වෙතට ඇදී යන එනතනි දෙවි බව සංවරව ඇතේ අපේ බුදු පියාණෝ යන නම හිතෙහි වෙත සදම් මොහගේ විවර වෙන මොතේ වතේ බලනට දෙවි බබුන් සමවන වතේ ඇතේ පරණැස ඉදිපතන එම මිගවනේ හන්දා හැමගත් කොරක් මල් පල සුවයට බැන්දා දෙවි බඹරෝ සුනුද පරදන වෙත කැන්දා එම වන පියස උඩේ සෑම තැනකම රන්දා මේතන දකින විට සිසිලයි අවට ගෙනා මා පින් ලකුණු රැස සුවඳක් සමග තනා මෙහිදී පෙදෙස පිරිති දුලෙස සමවතිනා සැකසී පිහිටියා බුදු පින් කදේ නීමෙනා සමවත නැගින සුබ සැන්ද කලක් වෙතේ මෙම වන් බෝධිනක පුන්සද අලුත් වෙත එම සද කිරණ හැම තැනකම මුසුව ඇත බුදු පියර සංවදන කරුණා පරවන්නේ දුටු දුටු අයගේ හදවත නිවි නිවි යන්නේ සැනසුම් දාම ලෝකෙට නිසි ලෙස දෙන යම ගුණ දන්නේ පරණස ඉති පාතන විස මොනි රජි දුගුණේ විදා වැඩි කල සිර සමහිත වතුනේ විලසින් සිතපු පක් වගේ තවුසන්ට දනේ සියද නැගුණි පෙර හිතවත් කමේ තනේ හිතවත් තවුන් ලෙස පෙර අප ළඟ වුණා දාදිය පෙරුණමුත් කය වේසද ගන්නා ඇතේ කටු මතු උනත් වීරිය නොහරින්නා අද අද බුදු බලමු කොයිබඳු මගේ අත්හැරේ ගමේ පුකේලා යන්නට ගියේ අප අතහැර ඉබඳු තනා එනමුත් මෙදින අපි අමතක නොකරමිනා එනැති බලමු යාපත් සමරුවේ දනා අපි ළඟ සිටින කාලේ නම් උවදන් කෙරුවා බුදු බව ලබන්නට හැම වෙසම දරුවා එම බුදු වන්තේ බරුවද කොමද විවුවා අද එයි අප කරා බැලු විට නිය පිරුවා කුමදයි කරන්නේ තවුසා ගුණයේ ඇතේ ඇර ගියත් යලි අපතා එකට එත අසුනක් දිවා පිළිගෙන හිතවතුනි වත සමකර සිත මුයයි කතිකා එලෙස විත පස්වගේ දවුසන්ගේ කතිකා කෙරින්නේ ඉමෙතන බලාගෙන බුදු රජ වදින්නේ බුදු රජ එව් ගුණ කදලියෙලමින්නේ හදව යන ඉන ගමන සංවර බව පිරදෙවුනි අද වින තුරුද එයි විනසක් නොමැති මිනේ ඔබ බුදු වුණාදු තනි දුනි කියනු මැනි මග අතේ නිසා සැකයකි පාලුනේ මෙලෙතෙත කියා සනිඳුට හිතවතය යන්නේ නමගෙන දැපුවා සෞසන් ඉබඳු තනේ මා සවතුනියයි මුනිදුට කිසිම දිනේ අමතනු නොවි දරුවනි පුදුමු වේනි දිනේ පිළිගනෝ කොමදයි ඔබේ ගුණ කඳ දන්නේ එනා මුදුමා බුදු බව කොමද ගන්නේ කාපි සැපට ඉති කය ලෙස මතුවන්නේ ඒ සැප ලබාගෙන කොමද බුදු වන්නේ මේ ලෙස කියන විද මුනි රජ පවසනවා මා දරුවනි මම ලෝදුරු බුදු වෙනවා බුදු වන අයුරු නැති සෝකොමද පනවා බුදුමත්නේ ටික පවේතනේවා ඇදී ඇදී යන දිනෙත කාමයේ පසුපත් මා වල වලන් වෙනි හිමතන තන දොස් පැමිණ යුතු කාමයේ සිය අතරදා සසමි ලිස යනවා නික දුක් කද දේවා කාමයේ පිඳ පනවා යාපත ලබන්තයි සමාරු දඟලෙන දෞතනි පවතනවා තුන් ලෝසතෙත ධද අම්මගෙන දෙන්නේ මම අද සිටිමි තුන් ලෝව ජය ගනිමින්නේ අදරේ

මොනේ වාසේ බැඳුනා අපි ළඟ තිබෙන සමවත එම නිස කරුණා ගුණ සම නැත්ද ඔබ බුදු උනේ කුම කෙරුණා මෙලෙතේ අසා වදෙතෝ සං කුන්නේ බුදු රජ සමවත කිවදනින් ගෙන දුන්නේ දරුවනි කියා මම නුඹලට අමතන්නේ පාපය දුද නැත තන තන දුමවන්නේ ඊතන සමවතට කම්පා නොමවන්නේ බුදු නද ඇසින විත රාගය ආලේ නැතේ දෝසය දෙවන විත සිත් නාලක නොවිත මෝහය නොමැත බුදු දාමිනි නුවණ වතේ මතු කර සිටිනු ඇත බින්වර ගුණයේ සිට මා බුදු පියාණෝ සදම් ළඟගෙන එන්නේ ළඟ ඉම මොහොතේ සමවෙත සපිරුම දින්නේ දරුවනි මේ යවන් කරුණට හිතෙන්නේ පවදමි සන්දාමේ අද අද දුනි වෙන්නේ අතනින් දරාගෙන තේරුම් අරගන්නේ විනාතක සිට නොයාමි මෙතන රඳවන්නේ කැමති අතර දාම මේ සිහි කරපන්නේ අරුතද කියමි අයි සදම් දිතු මෙන්නේ දරුවනි ලෝසතුන් තුරතල් ලොවෙන්නේ තුරතල් සතුන් සමගයි එමිනි දුන්නේ සුරසල්ලුවක් පැවතනෙහි පැමිණෙන්නේ ඒ දුරතලය නෑ බුදු මග ගිනෙදින්නේ ලෝකේ තිබෙනදී කොමද හැදින්නේ ලෝකිත මොනලිසද සිතය උපන්නේ ලෝකිතේ මොනවැන්ද සිටිවිලි නැගින්නේ ලෝකිතේ බල දුන්නේ කවුරුද සිතන්නේ මුලකින් උපතේ කොමද සතරිතෙන්නේ මේ මේ තිදෙහි කරන් දරුවනි පවසන්නේ මේ පිට ලැබින විද බුදු සුවසිතකින්නේ හදවත නිවි නිවි ගැඹුරට බැස යන දරුවනි කයක ඇති දේ මොනවද ගන්නේ සීකරින්න ඇස කන නාසය මෙන්නේ දිව සාදියලු පිට යන සෑම තැනකින්නේ හටගත් සතා බලමුකු මොනේ ලිසකින්නේ හිත තුල තිබෙන කුණු ගොඩ ඇති උනේ ඉඳා සත ඔය ඔයා යයි සදම යයි කන්දා ඊ මේ තනේ බැඳී මේ සිට කරන්න කරන්නේ තා මුල කුඩා කොට සත් දිදෙන්නේ ඒ ටික නිබඳු පණකින් දෙත බැඳින්නේ ඒකත කරුම බලයයි සත දකින්නේ මේ දුයින් මේ කය වෙද ආරේ ඉත අතිරුව නැගී ඒ විලසට හැඩයේ දිත එමතන් අතර මග මෙම කය හැඩයේ දිත අරගත් සතුන් කාමයේ ගිජු ආරේ කතේ මේ තුවෙන් යලි භවයට මග එනවා මේ තතු දුටු විට කාමය හැරලානවා කාමයේ නොබැඳී තේ කය සා

සෑමගේම කයෙත බුදු ආසිරි බලින්නේ ඉමදාන ගුණ සමවත් ගුණ පිනින්නේ හිත කය දෝස නැත කම්පා මතුවිලා දොස නැති තැනට බුදු ගුණ සමවෙත දීලා සතු විට උතුම් සමවත් දැහැනට වීලා ඇති මෙවන් සමවෙත මා ගුණ වීලා බුදු දරුවන් මේ සමවත් දුරයේ ඇත තව දුර දකින්නට බුදු මගේ නුවනේ විත මේ සත් පිටිල බුදු සත් මගේ විතිනී ඉතේ ඒතෙත් ගුණේ වදන් සමවත සමතේ දිත දේව් බඹේ පිරිත් සමවත් සුහේයින් නුන්නා ඉමෙදම් දෙසුම රඟ අද සමගින යන්නා බුදු රජේ දිසුවේ ධාමට පෙරලාගේ මෙන්නා එම කල ඇදේ සබනි බුදු සත් බලෙන්නා එම දාතිරිය නරඹන බඹ කැලේ නිදීනා මෙම සෑම පිරිස බුදු ගුණ රඟ විත අදුනා සමවත තිබෙන පිරිසට බුදු ගුණ වැඳුනා දම් සතුටුර දිසු දන ආදී වැඳුනා දුරදිට මුනිඳු සිසු සදම් ඇතින්නේ බුදු රජ ළඟ මිලද සැමෙතම පිනින්නේ සදම් සුව අතිර විදී දැනින්නේ අද මෙත් සිතිල තිනි මේ සුව ලබන්නේ දෙවි බබ පිරිස ඉමතන් වට අරණේ ඇත බුදු රජ දෙවෙන ධම්සක් අද සවනේ දෙත ඇදරිදු මන් කය ආලේ නැද බුදු සත් ගුණින් දිවි බඹ කැල නිසල විත සම්බුදු අතිරිගෙන පස් වගේ තවුසන්නේ ගුණ ළඟ බුදු රජ රැස් කද දෙන්නේ සමවත් සමගි ලෝකිත මිලිසකින්නේ බුදු සත්නාදක් ඉමදායි පැවතින්නේ ඒ බුදු අද ලබා ගුණේ සිත ගන්නේ දරුවනි සමත මා බුදු දෙත විදන්නේ මගේ නොව අනුන්ගේ විනසක් නොකරන්නේ දරුවනි සිතන්නට දහමක් මම දෙන්නේ මේ ලෙස කියා බුදු රජ එම දිනයෙන්නා සිතලා බලන්නට දම් කඳ නිදන්නා ඊදම් දකින අසනා සතේ තැනෙසින්නා මේ ගුණ සිහි කරන්නේමි අද සතු දින්නා මාවත පිරිද ආවොත් මෙහි ලැබ ගන්නේ අප අත අයිති වගේ කීමක් විසීමෙන්නේ මේ ලෙස හිතෙන දුක් සත එහි නොමවන්නේ ඌේ තුෙන් සත වෙත දෙත දුනි මෙන්නේ බුදු මහරජින්දු සවුනේ දත් නුවණතිනේ ඊදෙන විදදි බුදු සත්හඳ දාමගිනියේ මොනිඳුගේ උතුම් දිවිතු පිපුන මලක මිනී විදාදෙසයි සදහම් කඳ නුවනේ ගිනි මේදම් ආන්නත සංග පිළ සැදින්නත බුදු රජ දෙතුවේ ආරි මගේ සැම ලබන්නත මානනියෝදින් විමසාගෙන සිතන්නේ නොමැත දෙමි මෙමදාම සමවත් ගුණවතින් සිට මෙලෙසම බුදුන්නේ සිරිමුක අඩ නැගීලා සමවත් නැගීවා සමතද විත හැරීලා සෑම සතේ විතේ බුදු ධම්මගේ රතේ පෙරීලා ධම් ධාතු ඇදෙහිවා බුදු ගුණේ දැකලා මා බුදු පියාණෝ ලෝකෙ දෙවිනේ දුන්නේ එම මා ගුණ සිතයි ලෝකෙට සුව දෙන්නේ මේ බුදු සමවතී සිට බණ අදවන්නේ ඒ සමදිතට මේ සදම් වැටෙන්නේ අරගෙන මුළු කයේ දරුවනි බලනු මැනේ කසේ ගුණ ඔයා යන හිත කයේ තිබෙන්නේ තනේ දින දින දුවත් කුණු ගඳ තියලු තනේ ඇතිවන්නේ කයක් මගේ මේ දුල විදනු මිනේ මේ කය ඇතුරු කරගෙන කුමේ කරන්නේ මේ කය නිතර හොඳ හොඳ යයි යන්නේ අතේ අරමිතියේ ලිස කයගෙන ඇදින්නේ මේ දීරගෙන ලෝකිත ජන බසින්නේ සැපේ ඔය ඔයාලු සතරුව පුරේ කනේවා සැප විඳගෙන කෙනෙක් එහි තව මුරේ දිනේවා මට ජය ඔබට පෙරදුම යයි පවසනවා එමෙතෙන් දෙපොලේ මා පොළවේ නිය යනවා ජය අත්කලා යයි හිතගෙන සිටින්නේ මට නම් පරාජය තව දුක කියන්නේ මේ තෙන් දිපුල යම් දවසක මැරින්නේ එමෙදා ජයත් නැත පෙරදුම නොවන්නේ ජය සහ පරාජය සම කරේ පිට නගලා මට මා ජයයි මානින් අද ඉදි මෙවලා තවෙකෙක් මේ මා පස්සේ බැරිදුම ඇතේ කියලා දුක් ගිනි විඳ සිටි දිනුමක් නොම දැකලා මරණය ළඟදී කෝදිනුමන් තිබුණේ තනේ පෙරදුම කොයිද දැන් හිත කය කොයිද යන්නේ වදනක් නැගුව තැන එම තතු විසඳ මිනේ නිසරුව මිසක් අමුණුම විය සිත දීදනේ මිලිත දෙමි කායක් අරගෙන උඩ පැන්න අතුටෙට ගුලාවක් විලසයි හිත උන්නේ මේ ටික හිතටගෙන මොනවද සොයවන්නේ තනතුම ජය කියා සතේ කියවන් ඉපදුනේදා පටන් සතසුවේ උයන්නේ සුවයයි වැදත් දේ මෝතින් නැතින්නේ නැතිනා නැතිනා විතකදී යලි සදන්නේ මේතන කිසිවෙකුට ජය නැත ලැබෙන්නේ සතු දෙය වෙනතිලා එය නොපෙනී යනවා ඒකද අනියතයි ලෝසත පවදනවා එමතන දුකද අනතය යන තතු පනේවා බැලූ විට පෙනෙන්නේ මොනවද තතු යනවා ලෝකෙට බැඳුණු ඉත ලෝකෙම හොයන්නේ ලැබුණා කියාමා සතුටක් ලබන්නේ එනමුත් දිවිය මොදින් මොත දන්නේ මරණිත ලං කරයි සතෙහි අදින්නේ සත මෙමෙලොයි ඔය විලසට පුර කනවා සම්පත් ඔය ඔය පදේ යනවා එමෙතන මුලාවි ඇමගිලගෙන බොනවා එම සත භවයේ විත ඇද ඇද වද දිනවා මරණය එකවරයි නෝ සත කියන්නේ නොදැනුම නිසා මේ වදනක් නැගින්නේ එකවර විලද පිනුනට කුමදිවන්නේ හේතුව නිසාලු සත දුකේ සැපතයි දාගෙන ලෝසත බැඳිනු ඇත සැප උයේ හොයා සත නිම බව දිගට යත වයසට ගියේ පසුව සැප නැති කයද එම කය ඉපදෙසින් මරණිත උරුම වෙත මේ වගේ කයක් ගින ලෝසට දුවන්නේ ආසාරෙන් වැඳගෙන පස නසන්නේ ලෝකෙත බැඳී තන දුමහිත ලබන්නේ යමින් මෙසත ඊලෝ තුල ඇදින්නේ ලෝකිත බැඳුණු හිත කාමයේ ගින දිනේවා ඒ හිත දුරේ විත කාමයේ නොමේ බුදු ගුණයත හිතේ තනේවා මේතන දකිමු බුදු ගුණ කඳ විමසනවා සම්බුදු රජානෝ මේ ටික කියන විට සමගෙම නෙත් ඇරි එකිනෙක දවසේ පිට හේතුව ඇති තැනි ඵලයයි නුවණකට දැකගත යුතු බවට කරුණුද දිවනු ඇත ඒ සුව ඇති විතදී ඵලයක් පවතින්නේ හේතුව නැති කළොත් එය නැති වී යන්නේ මේ වගේ දාම් සතු දැනගෙන විමසන්නේ එමෙතන් නුවණ මතු වී ගුණයට එන්නේ කොණ්ඩඤ්ඤයයි අනතම්මා ගුණසීතනේ ඊතුෙම උතුම් තවුසන් බුදු නුවණ දනේ හටගත් දියලු දීවන දෙයි සියලු තන මෙලෙතින් දාම් ඇත හිමි කර ලැබුවේ ගුණ මෙලෙතින් දිනෙන් දින සදහම පවේතනවා කැම අය එබන් කඩ හම විද්‍රේ ගුණේ පනේවා බැඳෙමින් සතු යයි දුක් ගිනි දුරලනේවා මේ බුදුරුවන දැකුමට මගේ පවසනවා බුදු රජ වෙතිනි නැගී මා දෙත් ගුණයේ ඇතේ සතවිත පැවෙත් අනුකම්පා සිතිහිලෙවිත ඒ ගුණ දරාගෙන ගැත් කර තැන දෙවිත මේ තැන දම් සුවයක් සැම සතට දිතේ බුදු මහරජුන්නේ ගුණ හඳ ඇසෙන කිනා භව දුක දුරරලා නිවනට නැමී සතු වෙයි දකින්න විනා ලෝකිත බැඳුණු ඉත දින දින නැති කරලා දැමු විත ලෝකයේ ගිනි නැති බව කියලා ඒකෝලොස් මහා ගින්න දැල් වෙන ඇති දෙසලා සදහම් සකත් දුනි බුදු මග මතු කෙරලා මේ කය ගිනි ගොඩකි ආසාමින් මේ ඇත මේ ඇත ගිනි ඇවිනෝ ඇත මේ කන ගිනි කඳ කිහඬගෙන දවනු ඇත මේ නැතිලු ගිනි කඳ දෙක විලස වෙත සුවඳ දෙබැඳි මුළු නෑයක ගිනි හැදිලා කය විත පාතකින් මාගින්නක් නගලා මේලිත බඳ පුහිත කය දෙක මතු කරලා මේතන ලැබෙන්නේ කොහොමද පිනසකලා ලෝකිත බැඳුණු හිත අප වෙත දුක දිනේවා දින දින දැවින ගිනි කඳ ගැන හිතනු මැනේ පසුපස හොයන්නේ මොනවද රසයේගෙන ගිනි කඳ නිසා සත විත ගිනි රැඳෙන තැන සීකල මැනේ යයි නුවණට මගද දිනේ බුදු මග රැගෙන ලෝකෙම ගිනි අරගන්නා තටි දුටු කලේ බුදු නුවණින් මග දුන්නා මේ ලෝගිනි කඳයි ගෙන සී කරමින්නා එමෙ පතිවගේ තවුන් රාතන් විසවන්නා ඒ මහා බුදු බලය මරදින් හැරෙළුවා සමවත් ගුණයේ විත ගත හිතගෙන පෑවා සදහම් පොතුව සමවත් සුවේ නිදුවා එම මග රැගෙන බුදු මග පිළ අර පෑවා හිත කය මෙම සමගේ සමවත් ගුණයේ ගිනේ ආසේ බහුන් මෙන් බුදු රජ දෙසුවේ බනේ සතමින් සිටිය කල ලෙස සිහිහිතිනීගෙන අද සමවතට එනු මැනදුව වතිනී දැන බුදු සත් පිටිලගෙන අද සමවත් වූවා එම සමසිතට ලොව ඇති ගිනි වැටේවා දී පොළ ඉද කඩම් සමදිය ගිනි දේවා දුන් ගිනි නිසා සත එහි දැවි දැවි ආවා දැවි දැවි යන සතුන් ගනදතු දකින විට නිමි නිමි යන මෙවන් අපි ගුණ කඳිනි වාතේ අරගෙන ලොව හරින්නේ මුබුදු ගුණයේ පිටේ සමතම නිවන් මාගේ හිමි වෙයි සිසිලකතේ සෑමගිනි නිවි නිද අත්භව මතු වේවා ලෝකෙද බැඳුණු හිත හැම විට නුම වේවා බුදු වෙත් නැතිරිගෙන බුදු මගෙහි නිවේවා අද මෙම සමවතින් සදහම් වැසේවා බුදු රජ දෙදුවේ සදහම් රසෙහිමි කරලා සමතෙම සමවතින් බුදු ගුණ රස නැවිලා මෙම දම් වැටුමින් ලෝතතු මතු කෙරිලා සත්බස පිනේවා ලොව දුක මුකෙරිලා ලෝකෙත බැඳින විට දුක් ගිනි කඳ එන්නේ අතේර දමනේ තන නිද අතමයේ වන්නේ සමෙම නිවන් ඵලයට හිත සබෙමින්නේ නිදාස් කෙරෙමි මුනි දුගේ දරු දෙතකින්නේ ලොවට බැඳී හිත නැත ලෝකය ඊතර වනු ඇත බුදු ගුණය සිත ඊත උතුම් තුනිවන් මගෙත හිත දෙත සම්බුදු රජුන්නේ දම් කඳ මිලිත ගන්නේ සමවතෙහි සැමතේ සදම් භවේ දකින්නේ දහම් නැනේ මතු වී බුදු ගුණේ සරණේ සතු වී අදේ මගේ ඵලේ එවි සැමතේ වේවා ගුණයේ සතු වී මුනිදු දෙතු මගේ ඵලේ හිමිවි තමත තෙද බල සිව් අපාබිය කළ තනක් නොම වේවා භවය තුල යතා තතු වැටෙන නැන බල වැඩි මිලේ සිනේ ලැබෙයල මගේ නැනේ ලබත් වාදම් පිටිමේ සුවේගිනේ අරහත් ගුණේ දිනා සියලු ලෝය සතු දකිනා නුවණ ලැබෙනි තිනා ලබන් බුදු මොක් සුවයේ සොඳිනා මෙසත් මගේ යලිගෙන වඩරට සබා අධිතනේ සැවොම බුදු මගේ කිනේ ගෙනෙමි පිරිසිදු දැන් විතදනේ තැවම බුදු රජුනේ සව් පෙළ ලෙසට ඇදුනේ මුනිඳු ළඟ ලෙසිනේ පියවි බුදු නුවණ වෙත නැමුනේ මුනිඳුගේ දහමගෙන සමවත නිතර පවතිනේ සිතක් ඇති කරමින සිටීවා මග ඵලය ලැබෙමින සමත සිත වේවා මෙමෙදම් ලොවම යාවා සමනි දුක් වේවා සවොම නිවනතම පත් වේ වේවා සාදු සාදු සාදු